අයං වොච්චති භික්කවේ සම්මා සංකප්පෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හේමමාලා සේපාලිකා වෛද්‍ය චිත්‍රලේඛා දීපාල් නිර්මලා සහ ඉන්දිකා බේසිංහ යන මහත්ම මහත්මීන් විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන මීට සති 5කට පමණ පෙර අභව ප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශවලිය තිලක අබේසිංහ ආදරණීය පියාණන්ටත් වසර 3කට පෙර අභව ප්‍රාප්ත වූ පద్මා බේසිංහ මෑණියන් ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලෝ යන්නට එදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ආරෂ්ඨාංගික මාර්ගයේහි දෙවන මාර්ගාංගයේ වන සම්මා සංකප්පය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා පාඨයේ හැටියට සිහිපත් කළේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේහි විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වන දේශනා පාඨයක්. එහිදී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග එකින් එක පැහැදිලි කරනවා. එහි දෙවන මාර්ගාංගය පැහැදිලි කරමින් කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ මහණෙනි සම්‍යක් සංකල්පනාව කියලා කියන්නේ කුමක්ද යෝකෝ භික්කවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ මහණෙනි යම් නෛෂ්ක්‍රම්‍ය සංකල්පයක් වේද ඒ වගේම අව්‍යාපාද සංකල්පනාවක් වේද අවිහිංසා සංකල්පනාවක් වේද මේ සංකල්පනා තුන තමයි සම්මා සංකප්ප හැටියට හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට අද ධර්ම දේශනාවේදී මාතෘකාවට අනුව අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පනාවන් අපි වටහා ගන්නෙ කොහොමද? ඒවා වර්ධනය කරගන්නේ කොහොමද? ඒ සඳහා අපි අනුගමනය කළ යුතු උපාය මාර්ග මොනවද? ඒ වගේම යහපත් සංකල්පනාවන්ට ප්‍රතිවිරුද්ධ වූ මිත්‍යා සංකල්පනාවන්ගෙන් ඒවට බාධා පැමිණෙන්නේ කොහොමද? මේ කාරණා අපි අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට කෙලස් ප්‍රහාණය කරමින් නිවන් අවබෝධ කිරීම සඳහා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේහි මාර්ගාංග નિවරදිව හඳුනාගෙන දියුණු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ මාර්ග සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කෙලස් ප්‍රහාණය කිරීම සඳහා නිවන් අවබෝධ කිරීම සඳහා එය තමයි මාර්ගය වෙන්නේ. ඒ මාර්ගය ප්‍රගුණ කරනකොට අපේ චිත්තසංතානෙහි අවදි කරගත යුතු ගුණාංග 8ක් තමයි මාර්ගාංග හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඒතර මේ ගුණාංග අපි වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනව පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කරලා ඒ පිළිබඳව අපේ සිත වඩා හොඳින් පුහුණු වෙනකොට තමයි මේ මාර්ගාංග 8ම අපේ සිතෙහි එකම සිතෙහි එකවර ජනිත වෙන්න අවස්ථාව සැලසෙන. ඒ බඳු අවස්ථාවක් තමයි කෙලස් ප්‍රහාණය කරමින් නිවන් අවබෝධ කරන්නට සමත් වෙන අවස්ථාව. එහෙම නැත්නම් මාර්ගසිත කියලා කියන්නේ සෝවාන් මාර්ගසිත, සකෘදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරහත් මාර්ගසිත හැටියට ඒ කෙලස් ප්‍රහාණය කරමින් මාර්ගසිත පහළ වෙනකොට මේ මාර්ගාංග 8ම එකම සිතේ එකවර ජනිත වෙනවා. චෛතසික 8ක් හැටියට. එතකොට එතික් අපි ඒවා වෙන වෙනම හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නට වෙනවා. එතන සම්මා සංකප්පය කියලා කියන්නේ විතක්ක චෛතසිකය. විතක්ක කියලා කියන්නේ අරමුණට නැවත නැවත සිත යොමු කරන ගුණය. අපේ සිතේ තියෙන එක් එක් ගුණාංග හොඳ හෝ නරක ඒවා තමයි චෛතසික ධර්ම හැටියට හඳුන්වන්නේ. ඒ චෛතසික ධර්ම තමයි සිතේ ක්‍රියාකාරීත්වය එක් එක් විදිහට හසුරුවන්නේ. යෙදෙන චෛතසික අනුව තමයි සිතේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. එතකොට යම්කිසි අරමුණක් වෙත නැවත නැවත අපේ සිත යොමු කිරීමට උපකාර වෙන එක්තරා ගුණයක් එක්තරා චෛතසික ධර්මයක් පවතිනවා ඒක තමයි විතක්ක චෛතසිකය කියන්නේ මෙන්න මේ විතක්ක චෛතසිකය ක්‍රියාත්මක වෙන ආකාරය අනුව තමයි මේ තුන් ආකාරයකට බෙදලා නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා සම්්‍යක් සංකල්පනාවන් හැටියට දක්වන්නේ. මේවාට ප්‍රතිවිරුද්ධ සංකල්ප තමයි කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. කාම සංකල්ප කියලා කියන්නේ කාම කියන්නේ කැමති වෙන බව. ඇසින් දකින්නට කැමති වෙන රූප. එතකොට ඒවා රූපකාම. කනින් අහන්නට කැමති වෙන සද්ද, සද්දකාම. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති වෙන ආග්‍රහණයන්, සුගන්ධයන් ඒවා ගන්ධකාම. දිවෙන් රස විඳින්නට කැමති රසයන්, රසකාම. කයින් ස්පර්ශ කරන්නට කැමති ස්පර්ශයන්, පොට්ටබ්බයන්, ඒවා පොට්ටබ්බකාම. සිතින් නැවත නැවත මෙනෙහි කරන්නට ආස්වාදනය කරන්නට කැමති ආරම්මණයන් ධම්මකාම හැටියට හඳුන්වනවා. එතන ධම්ම කියන්නේ සද්ධර්මය කියන එක නෙමෙයි සිතට අරමුණු වෙන ධර්ම කියන අදහසින්. මෙන්න මේ විදිහට අපි ෂඩේන්ද්‍රයන්ගෙන්ම යමක් කැමති වෙනවා නම් ඒවා හඳුන්වනවා කාම කියලා. ඒතර කාම සංකල්පනා කියලා කියන්නේ ඒ තමන් කැමති වෙන ආරම්මණයන් පිළිබඳව නැවත නැවත සිතන කල්පනා කරන ඒ කෙරෙහි සිත මෙහෙයවන ගතිය තමයි කාම සංකල්පනා කියලා කියන්නේ. එතකොට නෙක්ඛම්ම සංකප්ප එහෙම නැත්නම් නෛෂ්කාම්ම්‍ය සංකල්ප කියලා කියන්නේ කාමයන්ගේ නික්මීම පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරනවා. එතකොට සාමාන්‍ය ප්‍රතඥ සත්වයාගේ මනසේ ස්වභාවය තමයි කාමයන් පිළිබඳව නැවත නැවත සිත් යොමු කරන බව. නැවත නැවත සිතට ඒ කාමයන්ම අරමුණු වෙන බව. එතකොට ඒක කාම සංකල්පන. දැන් කෙලස් නසන්නට නිවන් දකින්නට අපේක්ෂා කරන පුද්ගලයා පුහුණු කරන්නට ඕන ඒ ස්වභාවිකව යන රටාව වෙනුවට ඒ අනුසෝතගාමීව ගඟේ පහළට සැඩපහරත් එක්කලා ගසාගෙන යන ක්‍රමය වෙනුවට උඩුගම් බලා යන විදිහක් එහෙම නැත්නම් පටිසෝතගාමි ක්‍රමය අපේ සිතට පුහුණු කරනවා. ඒතර සාමාන්‍ය ලෝකයා කාම සංකල්පනා පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරනෝ ආර්ය මාර්ගයේ පුහුණු කරන තැනැත්තා කෙලෙස් නසන්නට එහෙම නැත්නම් භවගමන නිමා කරන්නට අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්නට අපේක්ෂා කරන තැනැත්තා ඒ කාමයන්ගෙන් නික්මීම පිළිබඳව ඒවයින් බැහැරවීම පිළිබඳව ඉවත් පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරන්න ඕන, ඒ ගැන සිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන. ඒ බඳු අරමුණු පිළිබඳව යලි යලි සිත යොමු කරමින් පුහුණු කරන්නට ඕන. අන්න ඒ වැඩපිළිවෙල තමයි ඒ වැඩපිළිවෙලට අපේ සිත යොමු කරන ගුණාංගය තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා හඳුන්වන්නේ. එතකොට ඒක මනසේ දියුණු කරගත යුතු එක්තරා උසස් වූ ගුණයක්. දැන් කොහොමද අපි මේ නෙක්ඛම්ම සංකප්පය හඳුනාගන්නේ? නෙක්ඛම්ම සංකප්පය දියුණු කරන්නේ කොහොමද? ඒකට ප්‍රතිවිරුද්ධ ධර්ම මොනවද? ඒවා දුරු කිරීම පිළිබඳ උපාය මාර්ගය මොකක්ද කියලා අපි පැහැදිලිව හඳුනාගත්තොත් තමයි අපට ඒ පිළිබඳව යම්කිසි පුහුණුවක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් નિરાයාසයෙන්ම අපේ සිත කාමයන් කෙරෙහි තමයි ඇදී යන්නේ. එතකොට දැන් කාමයන් කෙරෙහි ඇදී යන සිත කාමයටම නැවත නැවත යොමු වෙන කාම සංකල්පනාවන්ගෙන් සිත නිදහස් කරලා නෛෂ්කාම්‍ය සංකල්පනා දියුණු කරන්නට නම් අපි හරියට තේරුම් ගන්නට ඕන කාමයන්ට සිත ඇදී යන්නේ කවර හේතු නිසාද වෙනතුනි මේ සංස්කාර ධර්මයන්ගේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වල පවතින nissarattaya ඒවැහි තියෙන අසාර බව අසුබ බව ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන බව දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ මෙන්න මේ කියන යථාර්ථය හරියට ප්‍රකට නොවීම නිසා තමයි අපේ සිත නැවත නැවතර කාමයන් කෙරෙහි ඇදී යන්නේ. එතකොට අපි හිතනවා ඒ අරමුණු වල යම්කිසි ආස්වාදයක් තියෙනවා, ඒවැ වටිනාකමක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා, ඒවා පවත්වා ගන්නට අවශ්‍යයි කියලා අපි හිතනවා. එතකොට එහෙම හිතන නිසා තමයි අපි නැවත නැවත ඒවා අපේක්ෂා කරන්නේ ඒවා පිළිබඳව අපේ අවධානය යොමු කරන්නේ. එතකොට මේ විදිහට අපේ සිත මුලාවටපත් කරන ප්‍රධාන සාධකය වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන ගතිය. එතකොට යථා ස්වභාවය නොයැටීම නම් වූ අවිද්‍යාව නිසා සංස්කාර ධර්මයන්ගේ සැබෑව ප්‍රකට වෙන්නේ නැහැ සැබෑව ප්‍රකට වෙන්නේ නැති නිසා අපි ඒවා පිළිබඳව වැරදි වැටහීම් ඇති කරගන්න සංඥා වශයෙන් විපරීත සංඥාවන් ඇති කරගන්නවා මනෝභාවයන් වශයෙන් විපරීත මනෝභාවයන් ඇති කරගන්නවා දෘෂ්ටි වශයෙන් විපරීත දෘෂ්ටීන් ඇති කරගන්නවා ඒවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. විපල්ලාස කියන්නේ විපරීත බව, විකෘතිය. ඇයි මේ විකෘති විදිහට ඒවා පිළිබඳව සිතන්නේ කල්පනා කරන්නේ දකින්නේ හැබෑව නොපෙනෙන නිසා. එහෙමනම් මේ සමස්තයටම මූල සාධකයේ වෙනෝ අවිද්‍යාව. දැන් ඒ අවිද්‍යාව ටිකෙන් ටික දුරු කරන දුරු කරන ප්‍රමාණයට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කාම සංකල්පනාවන් වෙනුවට නෛෂ්කාම්‍ය සංකල්පනාවන් ගොඩනගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහිදී සම්මා දිට්ඨිය ප්‍රමුඛ වෙනවා. සම්මා දිට්ඨිය විසින් තමයි මිත්‍යා සංකල්පනාව මිත්‍යා සංකල්පනාව හැටියටත් සම්‍යක් සංකල්පනාව සම්‍යක් සංකල්පනාව හැටියටත් පැහැදිලිව වෙන්කොට දකින්නට පුළුවන් වෙන්නේ. ඒබඳු දැක්මක් අපට නොතිබුණොත් අපට අර කාම සංකල්පනාවන් හඳුනාගෙන ඒවා දුරු කරන්නට බැරි වෙනවා. නෙක්ඛම්ම සංකල්පනාවන් හඳුනාගෙන ඒවා දියුණු කරන්නට බැරි වෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරු කරන සම්මා දිට්ඨිය මෙහිදී ප්‍රමුඛ වෙනවයි කියන බව මහා චත්තාරීසක සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ සම්මා දිට්ඨියෙන් මිත්‍යා සංකල්පනාව දැනගෙන ඊට පස්සේ අපි අපේ සිත පුහුණු කරන්නට ඕන ඒ මිත්‍යා සංකල්පනාවන්ගෙන් සිත මුදවා ගන්න. දැන් පළමු මිත්‍යා සංකල්පනාව තමයි කාම සංකල්පනාව. එයින් මුදවා ගන්නකොට තමයි නෛෂ්කාම්‍ය සංකල්පනා ගොඩනගන්නට පුළුවන් මේ කාම සංකල්පනා ගොඩනැගීම සඳහා අර අවිද්‍යාව පාදක කොටගෙන අපේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී තථාගතයන් වහන්සේ වෙත පැමිණි මහාලී කියන ලිච්ඡවි රජුරෝ විමසනවා ස්වාමීනි සත්වයා කෙලසෙන්නේ හේතුවක් ඇතුවද නැතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවක් ඇතුවයි කෙලසෙන්නේ එහෙමනම් කවර හේතුවක් නිසාද තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා මහාලී මේ සංස්කාර ධර්මයන්හි පවතිනවා එක්තරා ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප ගති ලක්ෂණ එහෙම නැත්නම් ඉන්ද්‍රියන් උත්තේජනය කරන ඉන්ද්‍රියන් පිනවන්නට හේතු වෙන යම්කිසි ගතියක් මේවාහි පවතිනවා. ප්‍රධාන වශයෙන් ඒවා ඒවයින් මනස තමයි පිනවන්නේ අර වැරදි වැටහීම නිසා, අවිද්‍යාව නිසා, මුලාව නිසා අපි මූලික වශයෙන් සංකල්පීය වශයෙන් මේවා පිළිබඳව ප්‍රිය ස්වභාවයක් ආරෝපණය කරගන්න. සැබවින් මේ සංස්කාර ධර්මයන්හි එහෙම ස්වභාවයක් ඇතත් නැතත් අපි සංකල්පීය වශයෙන් ඒවා ප්‍රියයි හොඳයි කියලා හිතන්න ගන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර වූ ලෝකේහි එහෙම කාමයයි කියලා දෙයක් ඇත්තේ නැහැ. කාම කියලා කියන්නේ ඒ විචිත්‍ර අරමුණු පිළිබඳව සිතින් ඇති කරගන්නා සංකල්පයක්. අන්නේ සංකල්පය මතු කරගත්තාම අපට අරමුණ ආස්වාදනීය ආකාරයෙන් දැනෙනවා. එතකොට ආස්වාදනීය ගති ලක්ෂණ එහි පෙනෙනවා. එතකොට ඉන්ද්‍රියන් උත්තේජනය කරන්නට ඒ අරමුණ සමත් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් අන්න ඒ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව මේ අරමුණ දිහා බලනකොට අර අවිද්‍යාව හේතු කොටගෙන මනසෙහි වැරදි සංකල්පනා ඇති වෙනවා. කාම සංකල්පනා, කාම සංඥා, ඒ වගේම කාමයේ පිළිබඳව විවිධ මනෝභාවයන් ආකල්පයන් මනසෙහි ගොඩ නැගෙන්නට පටන් ගන්නවා. ඒ ගොඩ නැගෙන නිසා ඒ තනත්තා නැවත නැවත ඒ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. ප්‍රිය මනාප ස්වરૂපයෙන් කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්න අර කාම සංකල්පන දියුණු වෙනවා වර්ධනය වෙනවා. මෙන්න මේ විදිහට තමයි කෙනෙකුගේ සිත කෙලසීම ආරම්භ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දැන් මදුපිණ්ඩික සූත්‍රය වගේ ගත්තහම එහිදී ඊටාම පැහැදිලිව මේ සිද්ධ වෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා පාදක කොටගෙන මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් විස්තර කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති දැන් මේ විතර්කය දැන් සංකල්පනා කියලා කියේ විතක්ක චෛතසිකේනේ මේ විතර්ක කරන තැනට අපේ මනස පෙළඹෙන ආකාරය අනුක්‍රමයෙන් පැහැදිලි කරනෝ මදුපිණ්ඩික සූත්‍රයේදී චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං ඇසට රූපයක් අරමුණු වෙනකොට ඒ ඇසයි රූපයයි පාදක කොටගෙන එය හඳුනා ගැනීමේ චක්කු විඥානයක් පහළ වෙනවා. එතකොට තින්නම් සංගති පස්සෝ ඒ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකට එකතු වෙලා හට ගන්නකොට ඒ රූපය ස්පර්ශ කරන්නා වූ ස්පර්ශය අර සිතේ හටගන්න. ඒක තමයි පස්ස කියලා කියන්නේ. ඊළඟට පස්සපච්චා වේදනා. ඒ අරමුණ ස්පර්ශ වෙනකොට සිතට ඒ පිළිබඳව යම්කිසි විඳීමක් ඇති වෙනවා. ඊළඟට යම් වේදේති තං සංජානාති. දැන් ඒ අරමුණ යම් ආකාරයකින්ද විඳින්නේ අන්නේ විඳින ආකාරයට තමයි අරමුණ පිළිබඳව හැඳිනීමක් ඇති කරගන්නේ. දැන් මෙතන ඊ타මත්ම වැදගත් තැනක් අපිට කාම සංකල්පනා ගොඩ නැගෙනවද නෛෂ්කාම්‍ය සංකල්පනා ගොඩ නැගෙනවද කියලා තීරණය වෙන්නට ප්‍රධානම තැනක් තමයි මේ වේදනාව සහ ඒ පිළිබඳව ඇතිවෙන සංජානනය වේදනා කියලා කිව්වේ විඳින ස්වභාවය සංජානනයයි කියලා කිව්වේ විඳීම අනුව තමයි අපි ලෝකය හඳුනාගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා යම්කිසි පුද්ගලයෙක් අසිහියෙන් අනුවණින් යුක්තව ලෝකය පිළිබඳ අරමුණු ගත්තොත් ඒතනත්තා අවිද්‍යාව මූලික කොටගෙන අයෝනිසෝ මනසිකාරයෙන් ඒ ආරම්මණයන් හඳුනා ගන්නා නිසා ඇතැම් අවස්ථාවල ඒවා ප්‍රියශීලීව හඳුනා ගන්නෝ ඇතැම් අවස්ථාවල අප්‍රිය අමනාප ස්වરૂපයෙන් හඳුනා ගන්නවා ප්‍රියශීලීව හඳුනාගත්තොත් ඒවා පිළිබඳව නැවත නැවත කාම සංකල්පනා ගොඩනැගෙන. අප්‍රිය අමනාපාකාරයෙන් හඳුනාගත්තොත් ඒවා පිළිබඳව ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ගොඩනැගෙන්නට පටන් ගන්නවා. එතකොට දැන් මේ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ වේදනාවට අනුවයි. වේදනාව කියලා කියන්නේ සිතේ පහළ වෙන එක්තරා චෛතසික ධර්මයක්. එතකොට දැන් ඇසින් රූපයක් දකිනකොට ඒ චක්කු විඥානය තුල හටගන්නේ මූලික වශයෙන් උපේක්ඛා සහගත වේදනාව. නමුත් ඊට පස්සේ ඇසින්ගත්තු අරමුණ අපි නැවත නැවත මනසින් අරමුණු කරනකොට අන්න අර කාම සංකල්පනාවන් තුලින් අපි ඒ දිහා බලන්නට පෙළඹුණොත් කාම සංඥාවෙන් අපි ඒ දිහා බලන්නට පෙළඹුණොත් එතනින් එහාට අපි ඒක ප්‍රියමනාප දෙයක් හැටියට ආස්වාදනීය දෙයක් හැටියට හඳුනා ගන්න. එතකොට යම් සංජානාති තං විතක්කේති යම් ආකාරයට ඒක හඳුනා ගන්නවා නම් එතනින් පස්සේ නැවත නැවත ඒ අරමුණ කෙරෙහි අපේ සිත යොමු වෙනවා. ඒක තමයි විතර්කයයි කියලා කිව්වේ. එතකොට විතර්ක කරන්නේ කොහොමද? කාම සංකල්පනා වශයෙන්. අන්න කාම විතර්කයන් ගොඩනැගෙන ආකාරය. ඇසින් රූපයක් දකිනවා, ඒ රූපය හඳුනා ගන්නා වූ චක්කු විඥානයක් පහළ වෙනවා. එයින් ඒ රූපය පිළිබඳ මූලික හැඳිනීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඇසින් ගත්තු අරමුණ ගනිමින් නැවත නැවත මනෝවිඥානයන් පහළ වෙනවා. ඒ සිතින් අරමුණ ගන්නකොට සිතේ පවතින අවිද්‍යාව හේතු කොටගෙන ඒ අවිද්‍යාවට වසඟ වුණොත් ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගන්නට සමත් නොවුනොත් ඒ තනත්තා අයෝනිසෝ මානසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් තොරව ඒ පිළිබඳව කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට ඒ තනත්තාට ඒ පිළිබඳව ඇලීම් ගැටීම් මතුවෙන්නට පුළුවන්. කුමක් නිසාද? සිහියෙන් නුවණින් තොරව ඒ පිළිබඳව සිතන නිසා. එතකොට ධර්මයේ දක්වන්නේ සතියෙන් තොරවීම හේතු කොටගෙන තමයි මේ ඇලීම් ගැටීම් දෙකම මතුවෙන්නේ. ඒ කියන්නේ කාම සංකල්පනා මතුවෙන්නේත්, ව්‍යාපාද සංකල්පනා මතුවෙන්නේත්, විහිංසා සංකල්පනා මතුවෙන්නේත් අපි සතියෙන් තොරව ඒ අරමුණ භුක්ති විඳින නිසා. අරමුණෙහි කොටස් කරුවෙක් වෙනවා ඒක ගිලෙනවා ඒක විඳිනවා එතකොට ඒ අවස්ථාවේ අපේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය මත අපට ඒක ප්‍රියශීලීව හෝ අප්‍රිය අමනාප ආකාරයෙන් හෝ දැනෙන්නට පුළුවන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් අපට හිතවත්කමට සිනාසෙනවයි කියලා. එතකොට ඒ හිතවත්කමින් සිනාසෙන අවස්ථාව වෙනකොට අපි නොසතුටින් නම් ඉන්නේ. අපි හිතේ ගැටීමකින් එහෙම නැත්නම් යමක් කරන්නට ගිහිල්ලා ඒක වැරදිලා ලැජ්ජාවටපත් වෙලා යම්කිසි කෙනෙක් දොස් කියලා හිතන රක් කරගෙන එහෙම නැත්නම් කවර හෝ කාරණයකින් අපේ හිත පටිඝ සම්ප්‍රයුක්තව නම් පවතින්නේ අර අනිත් කෙනාගේ සිනහව කියන එකට අපේ මනසින් ප්‍රතිචාර දක්වන්නේ පටිඝ මූලිකව. එතකොට ඒ තනත්තා සිනාසීම පිළිබඳව අපට නොසතුටක් උපදිනවා. නොමනාපයක් උපදිනවා. එතකොට ඒ තනත්තා අපට අවඥාවට hina වුණාය කියන සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ තනත්තාගේ සිනාව පිළිබඳව අපි කල්පනා කරන්නේ, සිතුවිලි ගොඩනගන්නේ ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප වශයෙන්. ඇයි ඒ තනත්තා සිනාසුනේ හිතවත්කමට උනාට ඒක ඇසින් දකිනකොට කනින් අහනකොට චක්කු විඥාන සෝත විඥාන වශයෙන් උපේක්ඛා සහගත විඥානයන් තමයි ජනිත වෙන්නේ. නමුත් එතනින් එහාට මනෝ විඥාන වශයෙන් ගන්නකොට අපි සිත ගැටීමෙන් හිටපු නිසා ඒ තනත්තාගේ සිනහව පිළිබඳව අපි ප්‍රතිචාර දැක්ුවේ පටිග මූලිකව. එහෙමනම් එතන ඉඳලා ඒ තනත්තා අපට අහිතවත් කෙනෙක්ය ඒ තනත්තා මට අවඥාවට සිනාසුනාය ඒ තනත්තා මගේ පිරිහීම කැමති වෙන කෙනෙක්ය ඔන්න එතකොට වැරදි සංඥා වැරදි සංකල්පනා වැරදි මනෝභාවයන් ගොන්නක් ඒත් එක්කලා ජනිත වෙනවා දැන් ඇයි එහෙම උනේ යං වේදේති තං සංජානාති යම් ආකාරයකට දේ අරමුණ විඳින්නේ ඒ ආකාරයට තමයි හඳුනාගන්නේ. දැන් අනිත් තැනත්තා සිනාසුනේ සතුටින් වුණාට අපි ඒක හඳුනාගත්තේ ගැටීමෙන් යුක්තව. එතකොට එතනින් එහාට දිගින් දිගට ඒ සිනහ පිළිබඳව සොම්නස් සහගතව නෙමෙයි අපි සිතන්නේ ගැටුම්කාරී විදිහට. අන්න ව්‍යාපාද විහිංසා සංකල්ප ගොඩනගෙන ආකාරය. ඊළඟට අපි හිතමු ඒතනත්ත අපට ප්‍රියමනාපව සිනාසෙනවා අපිත් මේ මොහොතේ බොහොම සතුටින් බොහොම ප්‍රියශීලී මානසිකත්වයෙන් පවතිනවා. තෘෂ්ණා මූලික මානසිකත්වයකින් අපි මේ මොහොතේ පැවතුනා කියලා. එතකොට අනික් කෙනා සිනාසෙන ස්වභාවය ඇහින් දකිනකොට කනට ඇහෙනකොට අපිත් ඉන්නේ සතුටින් සරාගී මානසිකත්වයෙන් නිසා අපට ඒ පිළිබඳව ලොකු ඇලීමක් ඇති වෙනවා. එතකොට එතනත්තාගේ සිනහව අපි හඳුනාගත්තේ තෘෂ්ණා මූලිකව. තෘෂ්ණාවෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. එතකොට එතනදී අපට අර සෝමනස්ස වේදනාවක් තමයි දැනෙන්නේ. තර සෝමනස්ස වේදනාවක් තුලින් අපි ඒ සිනහව හඳුනා ගත්තාම අපි එතනින් එහාට දිගින් දිගට එතනත්තාගේ සිනහව පිළිබඳව කල්පනා කරන්නේ කාම සංකල්පනා තුලින්. දැන් මේක හොඳට කල්පනා කරලා තේරුම් ගන්නට ඕන එකම සිනහව අපේ ඇසට කනට අරමුණු වෙනවා. එතකොට අනිත් පුද්ගලයා සිනාසෙන්නේ සතුටින් ප්‍රියශීලීව තමයි සිනාසෙන්නේ. ඒ සිනාසන එක ඇහෙන් දකිනකොට කනෙන් ඇහෙනකොට අපි ඉන්නේ මානසික తত্ত্বය ද්වේෂමූලිකව නම් ගැටීමෙන් යුක්තව නම් ඒ තනත්තාගේ සිනහව පිළිබඳව අපට දෝමනස්සයක් හටගන්නේ නොසතුටක් හටගන්නේ ඒ නොසතුට හටගත්තාම මේ දොම්නස් සහගත විඳීම නිසා යම් වේදේති තං සංජානාති ඒ විඳීම අනුව තමයි අර තනත්තාගේ සිනහව ගැන ඒ පුද්ගලයා ගැන ඒ පුද්ගලයා ප්‍රතිචාර දක්වපු ආකාරය ගැන අපි හඳුනාගන්නේ අපි විඳින විදිහට. එහෙම නැතුව ඒ තැනැත්තා ප්‍රතිචාර දැක්වේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ. ඒක අපිට විග්‍රහ කරගන්න පහසු නැහැ. හැබැයි අපි මේ මොහොතේ ප්‍රතිචාර දක්වන්නේ කවර මානසික තත්වයකින්ද? ඒ අනුව තමයි අර තනත්තාගේ සිනහව පිළිබඳව අපි අර්ථකථනය කරන්නේ. අපි ඒක හඳුනාගන්නේ. දැන් හඳුනාගත්තේ පටිඝ මූලිකව නම් එතනින් එහාට ඒ පිළිබඳව නැවත නැවත සිතන්නේ කල්පනා කරන්නේ පටිඝ සංප්‍රයුක්තවයි. ඒක තමයි ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ව්‍යාපාද කියලා කිව්වේ අනුන්ට පීඩා කරන ආකාරයෙන්, අනුන්ගේ විනාශේ පරිහානිය කැමති වෙන ආකාරයෙන් සිතනවා. විහිංසා සංකල්පනා කියන්නේ අනුන්ට පීඩා කරන්න, හිංසා කරන්නට හිතනවා. ඇයි ඒ තනත්තා මට විරුද්ධ කෙනෙක්ය මට හානිකර කෙනෙක්ය මට අකමැති කෙනෙක්ය මගේ අනර්ථය අයහපත කැමති වෙන කෙනෙක්ය කියලා හිතුනහම එතනින් එහාට දිගින් දිගට ඒතනත්තාගේ විනාශය ඒතනත්තා පිළිබඳ හිංසනය තමයි අපේ මනසින් අපේක්ෂා කරන්නේ. නමුත් දැන් ඒතනත්තා සිනාසෙනකොට අපි තෘෂ්ණා මූලික සරාගී ආකල්පයක හිටියානම් සරාගී මානසික තත්වයක ඉන්නකොට නම් ඒතනත්තා හෝ තනත්තිය සිනාසුනේ එතකොට අපට හිතෙන්නේ ඒ hina උනේ අපට ආදරය නිසා. අපට ප්‍රියමනාප නිසා, අපට කැමති නිසා, මට හිතවත් නිසා කියලා තමයි හිතෙන්නේ. එතනින් එහාට දිගින් දිගට ඇයගේ හෝ ඔහුගේ සිනහව පිළිබඳ අපට සංකල්පනා ගොඩනැගෙන්නේ කාම සංකල්පනා හැටියට. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඇසින් කනින් අරමුණු අරගෙන ඒවා පිළිබඳව නැවත නැවත මනසින් සිතනකොට යම් ආකාරයට ඒ අරමුණ විඳිනවද අරමුණු රසය යම් ආකාරයටද දැනෙන්නේ ඒ දැනෙන ආකාරයට තමයි ඒ පිළිබඳව චිත්ත සංකල්පනා ගොඩ නැගෙන්නට පටන් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ අර මහාලී කියන ලිච්ඡවි රජුරවන්ට පැහැදිලි කරනවා මහරජතුමනි යම්කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් තොරව ඒ විදිහට අරමුණු පිළිබඳව සිතනවද කල්පනා කරනවද ඒ අනුව ඇලීම් ගැටීම් නිර්මාණය වෙනවා ඒ තුලින් තමයි සත්වයා කෙලෙසීමටපත් වෙන්නේ එහෙමනම් මේ తත්වය වෙනස් කරන්න අපි කුමක්ද කළ යුත්තේ අරමුණු පිළිබඳව හඳුනා ගැනීමේදී සිහිය නුවණ අවදි කරගත්තොත් පමණයි සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුනොත් පමණයි ඇලීම් ගැටීම් වශයෙන් ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතිව යථා ස්වභාවය දකින්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. සත්වයාගේ සිත පිරිසිදු කරන්න මේ විදිහට කෙලෙසෙන්නේ නැතිව සිත රැක ගන්නට එකම ක්‍රමයයි තියෙන්නේ සතිපට්ඨානය සිහිය පිහිටුවාගෙන සිහියෙන් නුවණින් අරමුණු හඳුනා ගැනීම. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ මේ කාම සංකල්පනාවන් සහ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවන් ගොඩනැගෙන්නට මූලික වෙන අපේ මානසික ක්‍රියාවලිය. දැන් අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන මෙතනට අපේ මනස පුහුණු කරන්නට. ඒ කියන්නේ කාම සංකල්පනාවන් ඇති නොවි නෛෂ්කාම්‍ය සංකල්පනාවන් ඇති වෙන තැනට අපේ සිත පුහුණු කරන්න මේ කියන සති සම්පජාඤ්ඤය අවදි කරගන්නට අපි අනුගමනය කළ යුතු අනුපූර්ව ප්‍රතිපදාව කුමක්ද වැඩපිළිවෙල කුමක්ද කියලා අපි විමසා බලන්න ඕනේ. කාමයේ පිළිබඳව අපේ සිතේ ඇතිවෙන බැඳීම දෙආකාරයකින් ධර්මයේ දක්වනවා වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන්. වස්තුකාම කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන භෞතික වූ ආරම්මන පිළිබඳව ඇලෙන බැඳෙන ගතිය. ක්ලේශකාම කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණු නැවත නැවත මනසින් ආස්වාදනය කරන ස්වභාවය. එතකොට පංචකාමයන් හඳුනාගෙන ඒවා දුරු කරන්නට පුහුණු වෙන්නටත් ඕන. ඒ වගේම ක්ලේශකාම වශයෙන් අපේ මනසේ නැවත නැවත ආස්වාදනය කරන කෙලෙස් සහිත මනෝභාවය දුරු කරන්නට අපේ සිත පුහුණු කරන්නටත් ඕන. එතකොට මේ දෙකම සඳහා අපට අනුගමනය කළ යුතු පිළිවෙත් බුදුරජාණන් වහන්සේ විවිධ තැන දේශනා කරලා තියෙනවා. මූලික වශයෙන් අපට වස්තුකාමයන්ගෙන් සිත නිදහස් කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. දෙවනුව තමයි අපට ක්ලේශකාමයන්ගෙන් සිත මුදවා ගන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. ඒතර වස්තුකාමයන්ගෙන් ඒ කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට පැමිණෙන අරමුණු වලින් ඒ ඉන්ද්‍රියන් පිනවමින් ආස්වාදනය කරන ගතියෙන් සිත නිදහස් කරගන්නට අපට කුමක්ද අනුගමනය කළ හැකි පිළිවෙත. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා වශයෙන් අපට මේ පියවර තුනෙන්ම කළ හැකි විවිධ උපාය මාර්ග විවිධ තැන්වලදී දේශනා කරනවා. දානයයි කියලා කියන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් තමන් සන්තක දේ පරිත්‍යාග කිරීම. දැන් නෛෂ්කාම්ම්‍ය කියන තැන වඩා ගැඹුරු සංකල්පනාවක්. ඒ සංකල්පනාවට යන්න අපට උපකාර වෙනවා දාන චේතනාව. නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ નિસරු බව දැනගෙන කාමයන් අත්හැරීම. එතනට යන්නට ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්නට ඕන. නමුත් එතෙක් අපට මූලික වශයෙන් පුරුදු කරන්නට අවශ්‍යයි අන් අයගේ යහපත වෙනුවෙන් කරුණා මෛත්‍රියෙන් යුක්තව තමන් සන්තකදී ප්‍රශ්නාව දුරු කරලා අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම. එතකොට එතන નિસරු බව වටහා ගත්තත් නැතත් අපිට තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් දේවල් පරිත්‍යාග කරන්න. එතකොට මම විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් මා සන්තකදී මම කැප කළ යුතුයි, වැය කළ යුතුයි, පරිත්‍යාග කළ යුතුයි කියලා හිතනවා නම් අන්න ඒ චින්තනයත් එක්ක ටිකෙන් ටික අර වස්තුන් කෙරෙහි පවතින ඇලීම, බැඳීම, මසුරුකම, තෘෂ්ණාව ටිකෙන් ටික අඩු කරලා අර වස්තු කාමය යම් තරමකට ලිහිල් කරගන්නට අපට දාන පාරමිතාව උපකාර වෙනවා. ඊළඟට සීලය. සීලය වශයෙන් ගිහියන් මූලිකව පංචශීලය ආරක්ෂා කරනවා. ඊට අමතරව පොහෝ දිනට අෂ්ටාංග සීල, නවාංග සීල, දස සීල ආදිය සමාදන් වෙනවා. එතනදී අඩුම තරමින් එදා දවසට හෝ තමන්ගේ නිවසින් බැහැර වෙලා විහාරස්ථානයට ගිහිල්ලා සිල් සමාදන් වෙන්නට යොමු වෙනවා. එතකොට දැන් මාසයේ දවස් 30ම තමන්ගේ නිවසේ ඉඳගෙන අඹු, ගරු, ගේ දොර, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන මේ සම්පත් තමන් කැමති කැමති ආකාරයට ඒ කාම සම්පත් හසුරුවමින් ගත කරන ජීවිතයේ වෙනුවට මාසයකට එක දවසක් හෝ එහෙම නැත්නම් අතීත කාලේ බොහෝ දෙනා මාසයකට හතර දවසක් ඒ පෝය හතරට වෙන් කරගෙන Tamange gederin නික්මිලා පන්සලකට ගිහිල්ලා ගුණධම් වඩන්නට උත්සාහ කළා සීලයක් සමාදන් වෙලා. දැන් අද කාලේ සමහරු තර්ක කරනවා සිල් සමාදන් වෙන්නට පන්සලටම යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳලත් සිල් ගන්න පුළුවන්. ඒ තර්කය නිවැරදි. ගෙදර ඉඳලා සීලය සමාදන් වෙන්න පුළුවන්. නමුත් අපට අර කාමයන්ගෙන් සිත නිදහස් කරගන්න වස්තු කාමයන්ගෙන් ඒ කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට ඒවා අරමුණු වෙන අවස්ථාවන්හිදී අපි නොදැනුවත්වම අපේ මනස ඒවා සමග ඇලෙනවා බැඳෙනවා ආස්වාදනය කරනවා. ඒවත් එක්ක ඉන්නකොට අපට ඒක එච්චර තේරෙන්නේ නැහැ. ඒවෙන් බැහැර වුණාට පස්සේ තමයි අපට තේරෙන්නේ අපි ඒවා කොයිතරම් ආස්වාදනය කරලා තියනවද කොයිතරම් අපි ඒවත් එක්කලා ඇලිලා බැඳිලා එහි ගිලිලා ජීවත් වෙනවා. ඒක දැනෙන්නේ ටිකක් ඒවයි නික්මුණාට පස්සේ තමයි. ඉතින් අන්න ඒ නිසා සීල ප්‍රතිපදාව හැටියට තමන් අකණ්ඩව පංචශීලය ආරක්ෂා කරනවා වගේම බොහෝ දිනට ආර්ය සීලය ආර්ය බ්‍රහ්මචර්යාව සමාදන් වෙලා නිවසින් තමන් ඇසුරු නිසුරු කරන කාම වස්තුන්ගෙන් පරමක් හෝ තමන්ට නික්මිලා කටයුතු කරන්න පුළුවන් නම් ಗುಣධර්ම වඩන්න පුළුවන් නම් පොය දවසට පමණක් නෙමේ තමන් වෙන් කරගත්තු ඕනෑම කාල පරිච්ඡේදයක අපට ඒ විදිහට මනස පුහුණු කරන්නට පුළුවන්. භාවනා කිරීම සඳහා යම් වෙනත් ස්ථානයකට යාම තුලින් එහෙම නැත්නම් යම්කිසි දින ගණනක් වෙන් කරගෙන වෙනම ස්ථානයක සිල් සමාදන් වීම තුලින් මේ කවර ක්‍රමයකින් හෝ අපට භෞතික වශයෙන් අර ඉන්ද්‍රයන්ට නැවත නැවත පංචකාමයන් ඇසුරු කරමින් ඒවා තුළ තෘප්තිමත් වෙන ගතියෙන් සිත ඈත් කරලා ටිකක් නෛෂ්කාම්‍ය ගුණය භෞතික වශයෙන් අපට පුහුණු කරන්නට අවස්ථාවක් සැලසෙනවා Taman ඇසුරු කරන සුපුරුදු පරිසරයෙන් නික්මීම තුල. දැන් එහෙම නික්මුණු පමණටම අපේ සිත පුහුණු වෙනවයි කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම සුපුරුදු පරිසරයෙන් ටිකක් බැහැර වෙනවා වගේම ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳ අවධානය යොමු කරමින් ඇස කන නාසය දිව කය සිත කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නා අවස්ථාවන්හිදී අපි කොහොමද සති සම්පජඤ්ඤය පුරු කරන්නේ? ඉතින් අර නිරන්තරයෙන්ම කාම වස්තුන් ඇසුරේ ඉන්නකොට අපිට සමහරලාට සති සම්පජඤ්ඤය අවදි කරන්න පහසු නැහැ. නමුත් අපි එතනදී තමයි ඒක මතු කරගන්න ඕන. නමුත් ඒ සඳහා තවම අපි ප්‍රවීණ නැතිනම් අර විදිහට ටිකක් නික්මිලා බැහැර වෙලා අපි මූලික වශයෙන් ඒවා ආරම්භ කරන්න ඕනේ. මොකද මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුපූර්ව ප්‍රතිපදාවක්. Taman ඉන්න ස්වභාවය තේරුම් අරගෙන එතන ඉඳලයි පුහුණු වෙන්න ඕනේ. අපේ සරියුත් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පුහුණු කරපු විදිහට එකපාරටම අපට ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. එතනට යන්න අපි දැනට ඉන්න තැන ඉඳලා පුහුණු කරන්න ඕනේ. එතකොට නිවසේ ඉඳගෙනම ඒ ගුණාංග මතු කරගන්න තරමට තමන්ගේ සිත ශක්තිමත් නම් දක්ෂ නම් ඒ මට්ටමට වැඩිලා තියෙනවා නම් gedara ඉඳගෙන මේවා පුහුණු කරන්න පුළුවන්. නමුත් එතනදී අපේ මනස කැළඹෙනවා ව්‍යාකූල වෙනවා කියලා දැනෙනවා නම් ඒක gedara ප්‍රශ්නයක්වත් gedara ඉන්න අයගේ ප්‍රශ්නයක්වත් නෙමේ තමන්ගේ සිතේ දුර්වලකමයි පුහුණුව මදිකමයි කියලා තේරුම් අරගෙන ටිකක් බැහැර වෙලා සති සම්පජාඤ්ඤය පිහිටුවාගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට අපි පුහුණු වෙන්නට ඕන. මේ විදිහට නිවසින් බැහැර වෙලා ಗುಣධම් වඩන ස්ථානයකට යොමු වීමත් ඉන්ද්‍රිය සංවරය පුහුණු කිරීමත් කියන මේ සීල ප්‍රතිපදාව තුළින් අනුක්‍රමයෙන් අපට අර වස්තුකාමයන්ගෙන් සිත මුදවා ගන්නට උත්සාහවත් වෙන්නට පුළුවන්. ඊළඟට භාවනාව හැටියට අසුබ භාවනා ධාතු මනසිකාර අසුබ භාවනාවෙන් අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන ආරම්මණයන්හි පවතින අසුබ ලක්ෂණය නැවත නැවත මෙනෙහි කරන්නට. ඒ කියන්නේ අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා මේ සංස්කාර ධර්මයන් අසුභයි. ඒ වගේම කය ශරීරය ගත්තොත් ඒ ශරීරය පිළිබඳව දස ආකාරයකින් අසුභය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ සමත කර්මස්ථාන හැටියට දේශනා කරලා තියෙනවා. ඊළඟට පටික්කුල මනසිකාරය හැටියට දෙතිස් කුණපයන් වෙන්කොටගෙන ඒවා පිළිබඳව අසුබ සංඥාව මතු කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ විදිහට අසුබ භාවනාව පටික්කුල මනසිකාරය පුහුණු කරන තරමට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පිළිබඳව ඇති වෙන වස්තුකාමය අපිට ටිකෙන් ටික දුරු කරන්නට පුළුවන් වෙනවා. ඊළඟට ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නා වූ අරමුණු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු ආදී වශයෙන් ධාතු සමූහයක් වශයෙන් බෙද බෙදා වෙන් කරමින් බලන්නට උත්සාහ කෙරේ. පුද්ගලයෙක් නම් ඔය කියන භෞතික සහ මානසික කියන නාම රූප ධර්ම දෙකෙන්ම නිර්මිතයි. එතකොට අවශේෂ භෞතික වස්තු ගත්තන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප මූලික කොටගෙන අවශේෂ රූප කොටාසයන්ගෙන් නිර්මිතයි. එතකොට Taman ටිකෙන් ටික ධාතු වශයෙන් මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්භණයන් බෙදා බලන්නට විමර්ශනය කරන්නට පුහුණු වීම හේවත් ධාතු මනසිකාරය අපට අර වස්තුකාමයේ දුරු කරගන්නට බොහෝ කොට උපකාර වෙනවා. දැන් ඔය අපි කාමයේහි එක පැත්තක් කතා කළේ වස්තුකාම ක්ලේශකාම කියලා කාමයේ දෙආකාරයි. එයින් වස්තුකාමය කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් පිළිබඳව ඇති වෙන ඇලීම බැඳීම. ඒවයින් ඉන්ද්‍රයන් පිනවන්නට උත්තේජනය කරන්නට කැමැත්ත. ඉතින් ඒවා පිළිබඳව තියෙන කාම සංකල්පනා අඩු කරගන්නට අපට දාණය, සීලය, භාවනා හැටියට විශේෂයෙන් අසුබ භාවනා, ධාතු මනසිකාර ආදී පුරුදු පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ක්ලේශකාමයේ දුරු කරන ක්ලේශකාමයේ කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට පංචේන්ද්‍රයන්ට ඒ ආරම්මණයන් හමු වෙන අවස්ථාවෙත් හමු නොවන අවස්ථාවෙත් මනසින් ඒවා ආස්වාදනය කරන ගතිය. දැන් ඇසට රූපයක් පෙනෙනකොට ඒ පෙනෙන රූපය නිසා අපි මනසින් ආස්වාදනය කරනවා සමහර අවස්ථාවලදී ඇසට රූපය පෙනුනේ නැතත් අපි මනසින්ම ඒ ආරම්මණය ගනිමින් එක් එක් ආකාරයෙන් කාම සංකල්පනා ගොඩනගනවා. එතකොට ඇසට කනට කයට බාහිර අරමුණු ස්පර්ශ වෙනකොට ඒවා නිසා අපට පටිඝය උපදිනව ඇතැම් අවස්ථාවල අපි ස්පර්ශ කරපු ආරම්මණයන් නැවත නැවත සිතින් මෙනෙහි කරමින් අපේ ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ගොඩනගා ගන්නවා. එතකොට මේක තමයි ක්ලේශයන්ගේ ස්වභාවය. එතකොට ක්ලේශ කාම කියලා කියන්නේ Taman කැමති වෙන ආරම්මණයන් නැවත නැවත ආස්වාදනය කරමින් මනසින් ඒවා භුක්ති විඳින ස්වභාවය තමයි ක්ලේශ කාම කියලා කිව්වේ. ඉතින් එතන තියෙන්නේ හුදෙක් අරමුණු වල රසයක් නොවේ මේ සංකල්ප රාගයයි කියන බව තේරුම් ගන්නට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා අපට බෙහෙවින් උපකාර වෙනවා. චිත්තානුපස්සනා කියලා කියන්නේ සරාගී සිත සරාගී සිත හැටියට දැකීම. මේ රාගසිතක් උපදිනවා. ඒ රාගසිත කියලා කියන්නේ ලෝභ මූලික සිතක්. ඒතර කොහොමද මේ රාගසිත උපන්නේ? අරමුණ නිසා තමයි මේ රාගසිත ඉපදුනේ. මේ පුරුෂයාගේ තියෙන කඩවසම් බව නිසා මේ ස්ත්‍රියගේ තියෙන ලාලිත්‍ය නිසා එහෙම තමයි අපිට මුලින් පෙනෙන්නේ. නමුත් ගැඹුරට ගැඹුරට Tamanගේ සිත විමර්ශනය කරලා බලනකොට අපිට පෙනෙනවා අරමුණෙහි විශේෂත්වයක් නිසා නෙමේ ඒ අරමුණ පිළිබඳව අපි ගොඩනගාගත්තු ආකල්පය නිසා අරමුණ පිළිබඳව අපි බලපු විදිහ නිසායි අපට ඒක ඇලිය යුතු ලං කරගත යුතු ආස්වාදනය කළ යුතු අරමුණක් හැටියට හංගිමින් මේ සරාගී මනෝභාවයන් ජනිත වෙන්නේ ඒ පිළිබඳව අපි සිතන ආකාරය මතයි ගොඩනගන සංකල්ප මතයි කියලා අපට පෙනෙන්නේ චිත්තානුපස්සනාව ගැඹුරට පුරුදු පුහුණු කරනකොට. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන බාහිර ලෝකයේහි ඇති කාමයක් නැහැ. කාම කියලා කියන්නේ සංකප්ප රාගෝ. සංකල්ප රාගයක් හැටියට පුද්ගල సంతානෙහි මතුවෙන සරාගී සිතමයි. එතකොට මේ කාරණය හරියට පැහැදිලි කරගත්තොත් තමයි මේ අරමුණු පිළිබඳව නැවත නැවත තලුමරමින් අපි මනසින් ආස්වාදනය කිරීම නිෂ්ඵල වූ මානසික ප්‍රපංචයක් ගොඩනැගීමක් පමණයි කියලා අපට වැටහෙනවා. ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන්නේ දැන් චිත්තානුපස්සනාවේදී රාගයෙන් යුක්ත වූ සිත පරීක්ෂා කරනවා ධම්මානුපස්සනාවේදී ඒ සිතේ පවතින කාමච්ඡන්ද ආදී ඒ චෛතසික ධර්ම වෙන්කොට හඳුනා ගන්න. ඒ චෛතසික ධර්ම හටගන්නේ කොහොමද? ඒවායේ හේතුප්‍රත්‍ය මොනවද? එසේ සිතා බලන්නට ගැඹුරු විදර්ශනාවකට යන්නට අපට අවස්ථාවක් සැලසෙනවා. එතකොට අන්න ඒ විදිහට චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට යොමු වෙනකොට තමයි අපි අර මුලින්ම සඳහන් කරපු ආකාරයට අර මදුපිණ්ඩික සූත්‍රයේ දක්වපු ආකාරයට අසත් රූපයත් එකට එකතු වීමෙන් චක්කු විඥානය හටගන්නවා. ඒ කරුණු තුනම නිසා ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ඒ වේදනාව තමන් විඳින ආකාරය මත ඒ අරමුණ පිළිබඳව හැඳිනීමක් ඇති කරගන්නවා. ඒ හැඳිනීම අනුව තමයි එතනින් එහාට අරමුණු පිළිබඳව විතර්ක ගොඩනගන්නේ සංකල්ප ගොඩනගන්නේ කියන මේ මානසික ක්‍රියාවලිය පැහැදිලිව අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ මේ විදිහට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පුහුණු කිරීම තුළ. එතකොට ඔන්න ඔය විදිහට කාමය දෙආකාරයි වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන් ඒ වස්තුකාමය කියන්නේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන්ගෙන් ඉන්ද්‍රිය පිනවන්නට ඇති කැමැත්ත ක්ලේශකාමය කියන්නේ ඒ ඉන්ද්‍රිය පිනවන්නට උපකාර වුණු ආරම්මණයන් පිළිබඳ සංඥා සංකල්පනා මනසින් නැවත නැවත මතු කරමින් ආස්වාදනය කරන ගතිය. ඒතර වස්තුකාමයේ දුරු කරන්නට දාන සීල භාවනාවන් අපි පුහුණු කරන්නේ කොහොමද? ක්ලේශකාමයේ දුරු කරන්නට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා අපි පුහුණු කරන්නේ කොහොමද? මේ හැමතැනකම සති සම්පජඤ්ඤේ වැදගත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ කාම සංකල්පනා වෙනුවට නෛෂ්කාම්‍ය සංකල්පනා දියුණු කරන්නට ප්‍රගුණ කරන්න. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අව්‍යාපාද සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා කියන්නේ ව්‍යාපාදයෙන් සිත මුදවා ගැනීම. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ මිච්ඡා සංකල්පනාව තමයි ව්‍යාපාද සංකල්පනා. ව්‍යාපාද කියලා කියන්නේ අනුන්ට හානි කරන අනුන්ගේ විනාශය කැමති වෙන අනුන්ට අයහපත කැමති වෙන අනුන්ගේ පරිහානිය කැමති වෙන ගතිය තමයි ව්‍යාපාද සංකල්පන. එතකොට ඒක පටිග මූලිකයි. එතකොට මේ පටිග මූලික බව ගොඩනැගෙන්නේ ඔය අපි පැහැදිලි කරපු ආකාරයටම අපි අර මුලින්ම උදාහරණයෙන් පැහැදිලි කළ එකයි කෙනෙක් අපට ක්‍රියාශීලීව hina වුණත් ඒ වෙලාවට අපි ඉන්න මානසික தত্ত্বය මත අපට හැඟෙන්නට පුළුවන් ඒතනත්තා අපට අපහාසයට තමයි hina උනේ. අපට නිନ୍ଦා කරන්නයි hina උනේ. අපේ පිරිහීමට සතුටු වෙලයි hina උනේ. මෙහෙම අපි ඉන්න මානසික தত্ত্বය මත අපි පටිඝ මූලිකව ගැටුම්කාරීව ඒ සිනහව පිළිබඳව දකින්නට පුළුවන්. එතකොට ඒ විදිහට අපි අර්ථකථනය කරගත්තාම එතනින් එහාට ඒ අපට අපේ පරිහානිය අපේක්ෂා කරන අපට නිନ୍ଦා කරන අපට පීඩා කරන ඒ තනත්තාට හානියක් වෙනවාට අපේ මනසේ කැමැත්තක් ඇති වෙනවා. ඒ තනත්තාට අනතුරු වෙනවාට ඒ තනත්තා පරිහානියටපත් වෙනවාට අපට රුචිකත්වයක් ඇති වෙනවා. ඒක තමයි ව්‍යාපාද සංකල්පනා කියලා. එතකොට මේ කියන ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධව අපේ මනස අවදි කරන්නට නම් මෙත්තා භාවනාව අපට විශේෂයෙන් උපකාර වෙනවා. මෙත්තා කියලා කියන්නේ අන් අයගේ යහපත અભිවෘද්ධිය දියුණුව අපේක්ෂා කරන ඒ සඳහා උනන්දු වෙන ගතිය අනුන්ට යහපතක් කරන්නට කැමති වෙනවා අනුන්ගේ යහපත අපේක්ෂා කරනවා එතකොට සුවපත් වේවා සුවපත් වේවා කියලා වචනයකින් ඒක හිතන එක පමණක් නෙමෙයි අනුන්ගේ යහපත වෙනුවෙන් තමන් කැප වෙන්නට අනුන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන්නට තමන් තුළ සක්‍රීය ගුණයක් වර්ධනය වෙනවා එහෙම වර්ධනය කරගත්තොත් තමයි සැබෑවට එතන මෙත්සිත පවතිනවායි කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ මෙත්තාව කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුන් ආකාරයෙන්ම අපට පුහුණු කරන්න පුළුවන්. මෙත්තා සහගත කාය කර්මය කියලා කියන්නේ අනුන්ගේ යහපත අපේක්ෂාවෙන් ඔවුන්ට යහපතක් වෙන හැටියට අපි කටයුතු කරනවා. ඇතිතනත් නැතිතනත් අනුන්ගේ යහපත සැලසෙන විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙත්තා සහගත වචී කර්ම කියලා කියන්නේ අනුන්ට යහපතක් වෙන හැටියට ඇතිතනත් නැතිතනත් අපි වචන පාවිච්චි කරනවා. ඔවුන්ගේ යහපත වෙනුවෙන්, ඔවුන්ගේ અભිවෘද්ධිය වෙනුවෙන්, ඔවුන්ට හොඳක් වෙන හැටියට. ඊළඟට මෙත්තා සහගත මනෝකර්ම කියලා කියන්නේ අනුන්ගේ යහපත පිළිබඳව අපි මනසින් උනන්දු වෙන ගතිය. එතකොට මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාතා යත්හා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවය පරිමාණ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ කොහොමද? එතකොට දරුවා සුවපත් වේවා නිදුක් වේවා කිය කියා හිත හිතා ඉන්න එක නෙමෙයි. දරුවාගේ යහපත කැමති වෙනවා. අයහපතින් වළක්වාගෙන යහපත අභිවෘද්ධිය සැලසෙනවාට මම කැමති. ඒ යහපත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට මේ මෑණියන් සූදානම්. අන්නේ ගැඹුරු මානසික ස්වභාවය තමයි සැබෑ මෙත්තාව කියලා කියන්නේ. එතකොට ඒබඳු ස්වභාවයක් තමන්ගේ දරුවා කෙරෙහි මතු කරන්නාseම අන්‍ය සත්වයන් කෙරෙහිත් අපට පතුරවන්නට පුළුවන් නම් ඒක අර ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධයි. ව්‍යාපාද සංකල්පනාව දුරු කරන්නට අපිට මේ කියන මෙත්තා භාවනාව සමත භාවනාවක් හැටියට උපකාර වෙනවා. ඊළඟට විදර්ශනා භාවනාව. විදර්ශනාවක් හැටියට අපිට මේ ව්‍යාපාද සිත අවදි වෙන්නේ කොහොමද? ඒ ව්‍යාපාද සිත ඇති වෙන්නට හේතු ප්‍රත්‍ය සැකසෙන්නේ කොහොමද? අනුන් නිසාද මට මේ ව්‍යාපාදය ඇති වුනේ? එහෙම නැත්නම් මම ඒ පිළිබඳව සිතූ ආකාරය නිසාද කියලා අර මදුපිණ්ඩික සූත්‍රයේ පැහැදිලි කරපු ආකාරයට අපි බාහිර අරමුණට දක්වන ප්‍රතිචාරය අනුව අපේ සිතේ මේ ව්‍යාපාදයේ ගොඩනැගෙන ආකාරය සති සම්පජඤ්ඤයෙන් තොරවීම නිසා අරමුණ වැරදි විදිහට භුක්ති විඳීම නිසායි මේ ව්‍යාපාද සංකල්පනාව ගොඩනගෙන්නේ කියලා හරියට හේතු ප්‍රත්‍ය දැනගෙන චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ප්‍රගුණ කරමින් ඒ ව්‍යාපාදේ දුරු කරන්නට කටයුතු කිරීම තමයි විදර්ශනාවක් හැටියට අපට ඒ ව්‍යාපාද සංකල්පය දුරු කරලා අව්‍යාපාද සංකල්පනා ගොඩනගන්නට උපකාර වෙනවා. එහෙමනම් සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් ප්‍රධාන වශයෙන් අපට උපකාර වෙනවා ව්‍යාපාද සංකල්පනා වලින් නැගී සිටින්නට අව්‍යාපාද සංකල්පනාවන් දියුණු කරන්න. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අවිහිංසා සංකල්පනා. අවිහිංසා සංකල්පනාව කියලා කියන්නේ හිංසනයෙන් තොරවීම. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කරුණාව. ඒකට ප්‍රතිවිරුද්ධ මනෝභාවය තමයි විහිංසා සංකල්පනාව. විහිංසා කියලා කියන්නේ අන් අයට හිංසා කරන්න, රිදවන්නට, පලිගන්නට, පීඩා කරන්නට කැමැත්ත. දැන් මේ රිදවීමේ, හානි කිරීමේ කැමැත්ත ඇති වෙන්නේ අර ව්‍යාපාදය නිසාමයි. ව්‍යාපාදය නිසා රිදවන්නට, පලිගන්නට, හිංසා කරන්නට සිතුවිලි මතුවෙනවා. ඒතර ව්‍යාපාදයෙන් සිත නිදහස් කරගෙන අපට අව්‍යාපාදය ඇති කරනකොට බොහෝ දුරට අපේ සිත සතන් අන් අය කෙරෙහි මෛත්‍රී පූර්වක වෙනවා. ඒ වගේම මේ අවිහිංසා සංකල්පනාව තුළ ප්‍රධාන වශයෙන් වැඩෙනවා කරුණාව. කරුණාව කියලා කියන්නේ දුකටපත් වුණු කෙනා දුකින් මුදවන අදහස සහ ඒ පිළිබඳ උනන්දු වෙන ගතිය. මෙත්තාව කියලා කියන්නේ අනිත් අයට සුවයක් යහපතක් කරන බව. කරුණාව කියලා කියන්නේ දුකටපත් වූ තැනැත්තා දුකින් මුදවන ඒ දුක් අඩු කරන්නට Taman උනන්දු වෙන ගතිය. එතකොට ඒකත් අපිට කරුණා භාවනාව හැටියට සමත වශයෙන් දියුණු කරන්න පුළුවන්. විදර්ශනා වශයෙන් මේ විහිංසා සංකල්පනා මතුවෙනකොට තමන්ගේ චිත්තසංතානය පටිඝ මූලිකව විනාශ වෙන ආකාරය, දැවෙන, තැවෙන ආකාරය, ඒකෙන් අකුසල් සිද්ධ කරගන්න ආකාරය ප්‍රඥාවෙන් සති සම්පජාඤ්ඤයෙන් අපට ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් නම් ඒ බඳු විදර්ශනා ප්‍රඥාවක් තුළින් අපට පුළුවන්කම තියෙනවා විහිංසා සංකල්පනා වෙනුවට අවිහිංසා සංකල්පනා දියුණු කරන්න. මෙන්න මේ විදිහට දාන සීල භාවනා කියන මේ ප්‍රතිපදාව තුළින් විශේෂයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිත පුහුණු කිරීම තුළින් අපට වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් සිත නිදහස් කරගෙන නෛෂ්කාම්‍ය සංකල්පනා ගොඩනගන්නට ඒ වගේම ව්‍යාපාදයෙන් සිත නිදහස් කරගෙන අව්‍යාපාද සංකල්පනා ගොඩනගන්නටත් විහිංසාවෙන් සිත නිදහස් කරගෙන අවිහිංසා සංකල්ප ගොඩනගන්නටත් හැකි වෙනවා ඒවා නැවත නැවත පුරුදු පුහුණු කිරීමෙන් තමයි මේ සම්මා සංකප්ප නැමැති මානසික ගුණය, ඒ චෛතසිකය වඩා බලවත් වෙන්නේ ඒ බලවත් වූ සම්මා සංකප්පය තමයි එහෙම නැත්නම් විතක්ක චෛතසිකය තමයි අපට කෙලෙස් නසන්නට මාර්ගඥානයේදී විශේෂයෙන් උපකාර වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හේමමාලා සේපාලිකා වෛද්‍ය චිත්‍රලේඛා දීපාල් නිර්මලා සහ ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් විසින් පින්කමේ මූලික අරමුණ මීට සති 5කට පමණ පෙර අභව ප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍රශිල්පී ශවලිය තිලක අබේසිංහ ආදරණීය පියාණන්ටත් වසර 3කට පෙර අභව ප්‍රාප්ත වූ පద్මාබේසිංහ ආදරණීය මෑණියන්ටත් වසර 27කට පෙර අභාවක් પ્રાપ્ત වූ ලෝචන අබේසිංහ ආදරණීය සහෝදරයාටත් පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම රුවන් සමදරා අරුණී සහ සඳුන්ගේ ආදරණීය පියාණන් වන මීට වසර 11කට පෙර අභාවක් પ્રાપ્ત ධනපාල කොස්තා පියාණන්ටත් ඒ වගේම ජිනාංජලි පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ අභාවක් પ્રાપ્ત දේශප්‍රිය පෙරේරා මහතාට සහ එගේ පියාණන් වන පීඩී පෙතියාගොඩ මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කිරීම පරම්පරාවල මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම රුවන් සමදරා අරුණේ සහ සඳුන්ගේ මෑණියන් වන පිලිෂියා පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ගිම්හානි ටිකිරි සවින්ද්‍ර යන දරුවන්ගේ උසස් අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනා ඇතිව අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව ඉසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන මේ පින්වත් හැම දෙනාටමත් ඒ වගේ මේ පවුල්වල දරුවන්ටත් ඒ වගේම නිරෝගී බව ප්‍රාර්ථනා කරන්නේ පිලිෂියා පෙරේරා මෞතුමිය ඇතුළු සෑම සියලු දෙනාටමත් ගිම්හානි ටිකිරි සවින්ද්‍ර යන දරුවන් හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණේ නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මිය පරලෝ යන්නට දුණු ශවලිය තිලක අබේසිංහ පියාණන් ඒ වගේම පద్මා අබේසිංහ මෑණියන් ලෝචන අබේසිංහ සහෝදරයා ධනපාල කොස්තා පියාණන් ඒ වගේම දේශප්‍රිය පෙරේරා මහතා සහ පී.බී. පෙතියාගොඩ මහත්මයා ඇතුළු පරම්පරාවල මිය පරලෝ යන්නට දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ඉලිෂියා පෙරේරා මහත්මියට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ගිම්හානි ටිකිරි සවීන්ද්‍ර යන දරුවන් ඇතුළු සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දායකත්වයේ දරන පින්නතුන් වගේම සහ සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාගේම සියලු යහපත් චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි